හිතන්න බලවත් රජ කෙනෙක් පසේනදී කෝසල රජතුමා තමන්ගේ හිතේ තියෙන නොසලන ශ්‍රද්ධාවට හේතුව මොකද්ද කියලා හරිම ලස්සනට කරුණ සහිතව පැහැදිලි කරනවා. මේක නිකම්ම කතාවක් නෙමේ. ඇත්තටම අව්‍යාජ අධ්‍යාත්මික මාර්ගයක් හඳුනගන්න අපිටත් අදට උදව් වෙන කාලයේ පරදවපු මාර්ගෝපවේශයක්. මේ හැමදේම පටන් ගන්නේ රජතුමාගේ හිතේ ඇතිවුණු හරිම සියුම් සිතුවිල්ලකින්. නිස්කලංක වන උයනක තිබුණු ඒ ගැඹුරු නිශ්ශබ්දතාවය දැක්කහම එතුමාට එකපාරටම මතක් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේව. අන්නේ ආස්වාදය තමයි මේ මුළු ගමනටම මුල පුරන්නේ. ඉතින් හිතේ ඇතිවුණු ඒ ආස්වාදයත් එක්ක පසේනදී රජතුමා නිකන් ඉන්නේ නෑ. එතුමා තීරණය කරනවා ක්‍රියාත්මක වෙන්න. තමන්ගේ ගුරුවරයාණන් බැහැ දකින්නට යොදුන් තුනක් වගේ දුර ගමනක් ආරම්භ කරන්නේ අන්න එහෙමයි. බලන්නකෝ රජ කෙනෙක්ගේ නිහතමානීකම එතුමා Tamanගේ රාජකීයත්වය සම්පූර්ණයෙන්ම පැත්තකින් තියනවා ඔටුන්නයි කඩුවයි ගලවලා තියලා දොරට හෙමින් තට්ටු කරලා සිරිපතුල් සිපගෙල ස්වාමීනි මම කෝසල රජ පස්සේනදී කියලා Tamanව හඳුන්වලා දෙනවා මේක නිකම්ම ගෞරවයක් නෙවෙයි ශ්‍රාවකයේගේ උප්පරිම කැපවීම පෙන්වන තැනක් ඉතින් මේ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ හරීම වැදගත් ප්‍රශ්නයක් අහනවා. මහරජා මොන වගේ අර්ථයක් දැකලාද ඔබ මේ ශරීරයට මේ තරම්ම පරම ගෞරවයක් දක්වන්නේ. අනේ ප්‍රශ්නය තමයි මේ මුළු විග්‍රහයම හරියවින්නේ. රජතුමාගේ නොසලෙන ඇදහිල්ලට හේතු එකින්නක ඉදිරිපත් කරන්න පාර කැපෙන්නේ මෙතන. හොඳයි. දැන් තමයි කතාවේ වැදගත්ම කොටසට අපි යන්නේ. රජතුමා ඉදිරිපත් කරන සාක්ෂි. එතුමා මේවට කියන්නේ ධර්ම චෛත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ගැන නොසැලෙන විශ්වාසයක් ගොඩනගා ගන්න එතුමාට උදව් වුණේ මෙන්න මේ නිරීක්ෂණ තමයි. පළවෙනි සාක්ෂිය ශාසනයේ තියෙන පාරිශුද්ධභාවය. රජතුමා කියනවා මම දැකලා තියෙනවා අවුරුදු 10ක් 20ක් 40ක් වුණත් බඹසර රැකලා පස්සේ කාලෙක ඒ ඔක්කොම අතහැරලා කාම සම්පත් භුක්ති විඳින වෙනත් ශ්‍රමණයන්. හැබැයි බුදුරුතුන්ගේ ශ්‍රාවකයන් ජීවිතාන්ත ගක්වාම ඒ පිරිසුදු ජීවිතේ ඒ විදිහටම ගත කරනවා. මේ වෙනස තමයි රජතුමා දකින පළවෙනි ධම්මචෛත්‍යය. දෙවනි නිරීක්ෂණය ඊටත් වඩා පුදුමයි. රජතුමා කියනවා ලෝකයේ හැම තැනම තියෙන්නේ ගැටුම්. රජවරු රජවරු එක්ක, අම්මල දරුවෝ එක්ක, යහළුවෝ යහළුවෝ එක්ක හැමෝම වාද කරගන්නවා. නමුත් එතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් දිහා බලන්න ඔවුන් හරියට කිරිදීයයි වගේ කිසිම වාදයක් නැතුව පුදුම සමගියකින් ජීවත් වෙනවා. මේ වගේ එකමුතුකමක් එතුමා වෙන කොහෙවත් දැකලා තිබුණේ නැහැ. තුන්වෙනි කාරණාව හරිම සියුම්. රජතුමා දකිනවා වෙනත් ශ්‍රමණයන් ඉන්නේ හරිම දුකින් පීඩණයෙන් හරියට අකමැත්තෙන් මේ දේ කරනවා වගේ. නමුත් මේ ශාසනයේන භික්ෂූන් ඉන්න සතුටින් නිදහසි පිනාගේ ඉඳුරන් නැතිව. එතකොට රජතුමා තේරුම් ගන්නවා මේ සතුට නිකම් වෙන දෙයක් නෙවෙයි ගැඹුරු සත්‍යයක් අවබෝධ කරගත්ත නිසාම එන දෙයක් කියලා මේක හරිම රසවත් සැසඳීමක් රජතුමා කියනවා මගේම රාජසභාවේදීවත් මට නිශ්ශබ්දතාවයක් පවත්වා ගන්න බෑ මම කතා කරද්දිත් මිනිස්සු අතරින් කතා කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ සීය ගණනක් පිරිසකට ධර්මයේ දේශනා කරද්දී පුදුම නිශ්ශබ්දතාවයක් තියෙන්නේ කෙනෙක්ට කැස්සක් ආවොත් අනෙක් කෙනා හෙමින් සංඥා කරනවා නිශ්ශබ්ද වෙන්න කියලා දඬුමුගුරු නැතුව මේ වගේ හික්මීමක් කොහොමද කියලා රජතුමා පුදුම වෙනවා හොඳයි දැන පියනවා ඊළඟ සාක්ෂියට කොයිතරම් බුද්ධිමත් තර්ක කරන්න දක්ෂ පුද්ගලයන් වුණත් බුදුරජාණන් වහන්සේව මුණගැහුනාම ඔවුන්ට මොකද්ද වෙන්නේ කියලා බලමු. හිතන්න දක්ෂ පඬිතියෝ එනවා බුදුරජාණන් වහන්සේව වාදයෙන් පරද්දන්න ප්‍රශ්නත් හදාගෙන සැලැස්ම තමයි තර්ක කරලා දිනන එක. නමුත් ඇත්තටම වෙන්නේ මොකක්ද? ඔවුන් ධර්මය අහනකොට හදාගෙන ප්‍රශ්න අහන්නත් මතක් වෙන්නේ නැහැ. වාද කරනව වෙනුවට ඔවුන් පැහැදිලා ශ්‍රාවකයන් බවට පත් සමහරු පැවිදි වෙලා රහත් භාවයටත් පත් වෙනවා. ඒ හැරුණු පඬිතයන්ගේ පාපොච්චාරණය හරිම බලවත්. ඔවුන් කියනවා අපි යන්තම් විනාශ නොදී බේරුණා. අපි ශ්‍රමණයන් නොවන නමුත් ශ්‍රමණයන් කියලා පෙනී සිටියා. Tamanගේ පරණ මාර්ගයේ තිබුණු හිස් බව ඔවුන්ට ඒ මොහොතේදී වැටහෙනවා. බලන්නකෝ ඒක කුයිතරම් ලොකු පරිවර්තනයක්ද කියලා. දැන් රජතුමා ඉදිරිපත් කරන්නේ තමන්ගේ තර්කය කූට ප්‍රාප්තිය වගේ. හරිව පෞද්ගලික ප්‍රතික්ෂේප කරන්න බැරි අවසාන සාක්ෂි දෙක. මේක නම් ඇත්තටම හරිම සංවේදී කතාවක්. රජතුමාගේ වඩු කාර්මිකයන් දෙන්නෙක් ඉසිදත්ත සහ පුරාණ ජීවත් වෙන්නේ රජතුමා දෙන පඩියෙන්. නමුත් රජතුමා දකිනවා ඕන් නිදාගන්නේ Taman දිහාවට කකුල් දාලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිහාවට ඔළුව දාලා. එතකොට රජතුමාට හිතෙනවා මගෙන් යපෙන මේ අය මට වඩා උන්වහන්සේට ගරු කරනවා. ඒ කියන්නේ උන් ලෞකික බලයට වඩා උතුම් සත්‍යයක් දකලා තිනවා. රජතුමාගේ අවසාන හේතුව හරිම පෞද්ගලිකයි. ස්වාමිනී අපි දෙන්නම ශත්‍රියයි. අපි දෙන්නම කෝසල දනව්වේ. අපි දෙන්නම 80 හැවිරිදි. මේ පොදු අනන්‍යතාවය නිසා රජතුමාගේ ගෞරවය හුදෙක් ශ්‍රාවකයෙක්ගේ ගෞරවයක් විතරක් නෙමෙයි ගැඹුරු පෞද්ගලික බැඳීමක් බවටත් පත්වෙනවා. ඉතින් මේ සියලු කාරණා එකින් එක ගෙනහැර දක්වලා රජතුමා තමන්ගේ කතාව අවසන් කරන්නේ මේ සියලු හේතුව නිසා භාග්‍යවතුන් වහන්සේට පරම ගෞරවාදරය දැක්වීම මට සුදුසුමයි කියලයි. ඊට පස්සේ තුමා ගෞරවෙන් සමු අරගෙන පිටත් වෙනවා. රජතුමා පිටතිට ගියාට පස්සේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිචාරය දිහාට අවධානය යොමු කරමු. මොකද මේකෙන් තමයි රජතුමා කියපු දේවල වැදගත්කම ඇත්තටම තහවුරු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ Tamanගේ භික්ෂුන්ට දේශනා කරනවා මහණෙනි පසේනදී රජතුමා කියපු ධර්මචෛත්‍යයන් ඉගෙන ගන්න. ඒවා දරා ගන්න. ඒවා අර්ථවත්. හිතන්නකෝ මේක තමයි දෙන්න පුළුවන් ඉහළම අනුමතිය. රජ කෙනෙක්ගේ නිරීක්ෂණය ධර්මයක් විදිහට මිඩින ගන්න කියලා බුදුරජාණන් වහන්සේම අනුමත කරනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම පාඩම මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ අන්ධ විශ්වාසයක් මත ගොඩනගන දෙයක් නෙවෙයි කියන එක. සමගිය, සතුට, හික්මීම වගේ ගුණාංග බුද්ධිමත්ව නිරීක්ෂණය කිරීමෙන් ශක්තිමත් ශ්‍රද්ධාවක් ගොඩනගා ගන්න පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේම මෙතනදී තහවුරු කරනවා. ඉතින් ඔන්න බලන්න අවුරුදු 2500කටත් එහා රජ කෙනෙක් ඉදිරිපත් කරපු නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ 8ක් සැබෑ අධ්‍යාත්මික මාර්ගයක් හඳුනා ගන්න අදටත් වළංගු හරිම ප්‍රායෝගික මිනුම් දඬු 8ක්. ඉතින් අවසාන වශයෙන් අපිත් අපෙන් මහගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. පස්සේනේදී රජතුමාගේ මේ නිරීක්ෂණාත්මක ප්‍රඥාව පාවිච්චි කරලා අද දවසේදී අව්‍යාජ අධ්‍යාත්මික ගුණාංග හඳුනා ගන්න අපිට උදව් වෙන ධර්මචෛත්‍ය මොනවා වෙන්න පුළුවන්ද කියලා.